කාරුණික පින්වත්නි ධර්ම දානමේ පින්කම් එහෙනම් බණ ටික හොඳට අහන්න ඉතින් හොඳට අහනවා මොකද බෞද්ධ මාත්‍චාලය හරහා සෑම ප්‍රාස්තපින්දා දිනකම විසිරවා හරින ධර්ම දේශනා මාලාවක් සෑම සතියකම සිදු කරගෙන යනු ලබන ඒ ධර්ම දේශනාවක් අද සිද්ධ කරන්නේ අපි කතා කර කර හිටියේ පසුගිය සතියේ උපාදාන පිළිබඳ. උපාදාන කියන වචනය තේරුම තමයි තදින් අල්ලා ගැනීම. තදින් ග්‍රහණය කර ගැනීම. යම් දෙයක් තදින් ගන්නවා. සර්පෙක් මැඩියෙක් අල්ලගන්නේ කොහොමද? අතහරින්නේ නැහැ. අතහරින්නේ නැහැ ලේසියෙන්. අන්න ඒ වගේ. මේ උපාදාන කියන ධර්මතාවය අපේ මනස තුළ ක්‍රියාත්මක වෙනවා. කාම උපාදාන පිළිබඳව පසුගිය දේශනාවල අපි පැහැදිලි කරා. කාමයන් උපාදාන කරගන්න ආකාරය. ඒ වගේම දික්ටි කියන්නේ වැරදි දැකීම උපාදාන කරගන්න ආකාරය පැහැදිලි කරා. ඒක තවත් ටිකක් තියෙනවා. දික්ටි කියන වචනය වැරදි දැකීම. සම්මා දික්ටි නිවැරදි දැකීම. මිත්‍යා දික්ටි කිව්වත් වැරදි දැකීම, දික්ටි කියන වචනේ පාවිච්චි කළත් වැරදි දැකීම. එහෙනම් නිවැරදි දැකීම නිවැරදි දර්ශනය මොකද්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනය. ඒක යම් කිසි කෙනෙක් දකිනවා නම් නිවැරදිව සම්මා දිට්ඨි. නිවැරදිව දකිනවා. යහපත් විදිහට දකිනවා. එහෙනම් මිත්‍යා දිට්ඨි කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. මිත්‍යා දිට්ඨි වලට වැටෙනවා දේවවාදය මිත්‍යා දිට්ඨිය. නිර්මාණවාදයත් මිත්‍යා දිට්ඨිය. අක්‍රීයවාදයත් මිත්‍යා දිට්ඨිය. උබ්බේකත කම්මවාදයත් මිත්‍යා දිට්ඨිය. සාස්තතවාදයත් මිත්‍යා දිට්ඨිය. උච්ඡේදවාදයත් මිත්‍යා දිට්ඨිය. මේ සෑම දෙයක්ම මිත්‍යා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන සම්මාදිට්ඨිය. එහෙනම් උච්ඡේද දිට්ඨි තියෙනවා 44ක්. උච්ඡේද දිට්ඨි කියලා කියන්නේ ඊගාභරයක් නැහැ කියලා ගන්න සිතුවිල්ල. සාස්වත දිට්ඨි 18ක් තියෙනවා. මේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. සතාගතයන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. අනාගත භවයක් නැහැ කියන එකක් සතාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියන ඒ සිතවිල්ල, ඒ අදහසත්, ඒ වැරදි දැකීමත් තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුයෙන් මේ ඵලය හට ගන්නවා. මේ හේතුයෙන් මේ ඵලය හට ගන්නවා කියන න්‍යායයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒක තියෙන පටිච්ච සමුප්පාදය තුළ. ඒ පටිච්ච සමුප්පාදයේ කාංගයක් තමයි පාදානය කියන එක. අංග 12යි 12න් ඉදිරි පසුගිය ඒවා අපි දේශනා කළා. අද ඒ උපාදානයේ ditthi උපාදාන පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරනවා. එදා manuss ලෝකේ නෙමෙයි. manuss ලෝකේ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකවලත් ඇති වුණා කෝලාහලයක්. කෝලාහල ගන්න මොනවාද කියලා. දෙවියන් අතරෙත් ඇති වුණා. එහෙන් දකින්න ලස්සන ඒවා යහපතයි කියලා ගත්තා. එහෙන් දකින්න ලක්ෂණය යහපතයි කියලා ගත්තා. අදත් ගන්න. කනෙන් අහන මේරි ශබ්ද කිව්වා සමහර කෙනෙක් කිව්වා නෑ එහෙන් දක්ෂින මනරම් දේවල් නෙමෙයි කනින් අහන මනරම් දේවල් යහපතයි කිව්වා. තව එක්කෙනෙක් කිව්වා නාසයට දැනෙනවා හොඳ සුවඳ ඒක යහපතයි කිව්වා. තව කෙනෙක් කිව්වා නෑ ඔවත් නෙමෙයි දිවෙන් ගන්න රසය ඒක මිහිරි රසය ඒක යහපතයි කිව්වා. තව කෙනෙක් කිව්වා ශරීරයට දැනෙන සුමුදු පහස යහපතයි කිව්වා. මානසින් ගන්න අරමුණ ඉටුවීම යහපතයි කියලා කිව්වා. ඒකට කියනවා දිත්තමංගල, සුතමංගල, මුතමංගල ආදි වශයෙන්. ඉතින් එදා ඒ කොලහලය ඇති වෙලා මේක විසඳ ගන්න බැරි වුණා. සක්‍ර දේවින්දරයට බැරි වුණා. වෛශ්‍රවණ දුසරාෂ්ට විරෝධ විරූපක්ෂ කියන සතරවරන් දෙවිවරුන්ටත් බැරි වුණා. දීර්ඝ කාලයක් පැවතුණා මේ කොලහලය. අවසානයේ දෙවිවරු ආව බුදුරජාණන් වහන්සේලාට ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ වසර ගණනාවක් තිස්සේ අපේ දිව්‍ය ලෝකවල මේ වගේ තියෙන කෝලහලයක් මහා කෝලහලයක් වාද විවාද රණ්ඩු සරුවල් තියෙන සමහර අය කියනවා මෙහෙන් දකින මනරම් දේවල් හොඳයි සුබයි කියලා සමහර කෙනෙක් කියනවා කනින් අහන මිහිරි ශබ්ද හොඳයි කියලා සමහර කෙනෙක් කියනවා නාසයට දැනෙන හොඳ සුවඳ හොඳයි කියලා යහපතයි කියලා සමහර කෙනෙක් කියනවා දිවට දැනෙන රසය මිහිරි රසය යහපතයි කියලා. සමහර කෙනෙක් කියනවා කයට දැනෙන ඒ සුමුදු පහස යහපතයි කියලා. අනේ අපට මේක තේරෙන්නේ අභාස්ත්‍ය දේශනා කර. යහපතයි කියන්නේ මංගල. දැන් මංගල අවමංගල දෙකයි. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කර. අසේවනාච බාලාණං පණ්ඩිතාණං සේවනා පූජාච පූජනීයාණං ඒතම් මංගල මුත්තමති. ඕවා නෙමෙයි. ඇහෙන් දකින රූපත් නෙමෙයි, කනින් ආන ශබ්දත් නෙමෙයි, නාසයට දැනෙන සුවඳත් නෙමෙයි, දිවෙන් දැනෙන රසයත්, ශරීරයට ලැබෙන පහසත් නෙමෙයි. මෙන්න මේවා නම් සුබයි කියලා. අසේවනාච බාලාන බාලය ආශ්‍රය කරන්න එපා කියලා. බාලයෝ කිව්වේ පවපින් තේරෙන්නේ නැති අය. එයාලා ආශ්‍රය කරන්න එපා කියලා. බාලයෝ ආශ්‍රය කරන්න එපා. පණ්ඩිතානංච සේවනා පවපින් කුසල කුසල් හොඳ නරක දන්න ඇසුරු කරන්නේ. පණ්ඩිතානං චර පූජාච පූජනීයාන පිළියුත්තම් පුදන්න කිව්වා. ඒකනම් සුබයි කිව්වා. ඒකනම් මංගල මුත්තම. ඒකනම් සුබයි කිව්වා. අපේ අය තවත් තුරටත් ඇහෙන් දකින ලස්සනේ හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. සමහර කෙනෙක් වැදගත් ගමනක් යන්න දොට්ට බහිනකොට දැක්කනම් තරුණ කාලේ ස්වාමියා පරිලබ ගිය කාන්තාවක් ආපහු හැරලා ගෙදරටත් එනවා. නොදැකිය යුත්ත දැක්ක කියලා හිතාගෙන. එදත් තිබ්බ එහෙම. එහෙම හිතනවා සමහර අය. පිස් කාලයක් අරන් ඉදිරියට එනවා දැක්කොත් අකෝ තව ටිකක් වෙලා ඉඳලා යන්න ඕනේ ගමන යන්න හොඳ නැහැ. එහෙම හිතනවා අදත් හිතනවා. දික්ක මංගල ඕක නෙමෙයි මංගල. අසේවනාච බාලන පණ්ඩිතානන්ත සේවන. පූජාච පූජනීයාන. දැන් සුබ මොකක්ද අසුබ මොකක්ද? දිට්ටි කිව් එකට. ඒවා වැරදි. අදත් කියනවා. මහත්ය රස්සාවට යන්න දොට්ට බහිනවා. හෙල්මට් එක ගන්න අමතක වුණා. බයිසිකල් එකට නැග්ගාම නෝනා මතක් කළේ. හෙල්මට් එකත් අරන් එනකොට හොනේ චිච්චික් ගා. පොඩක් කියන පොඩක් කියන දැන් යන්න එපා. අදත් කියනවා. මුතමංගල ඒක සුබයි දසුබයි ගත්තා. ඒක අසුබයි කියලා. වැරදි දැක්ම. දැක්ම වැරදි. නහයට දැනෙන සුවඳ සමහර කෙනෙක් හොඳයි කියලා. අදත් තියෙනවා. ගෙදරින් එළියට බහිනකොට සුවඳ වාද්‍යයක් ස්පර්ශ කළා ඉබලා තමයි යන්නේ එළියට බහින. විවාහ වෙන චෝඩුවක් ගෙදරින් එළියට බහිනකොට පිච්ච මල් ටිකක් දාපු වතුර එකක් අරගෙන එනවා ඉස්සරහට. අදත් තියෙනවා. ඒකේ වතුර ටිකක් බීලා යනවා. මුත සුත මුත බුදුරජාණන් වහන්සේ සියල්ල ප්‍රතික්ෂේප කළා. පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කරන. පුබ්බේත කත පුඤ්ඤතා. පෙරකල පින් කියනවා. අත්ත සම්මා පණිවිච්ච. තමන්ගේ දුක් ටික තමන් නිමාවටපත් කර ගන්නවා. ඒක නම් යහපතයි කියනවා. බාහුව සත්‍යද්ද සිප්පංච. බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැනගෙන ගන්නවා. පාවසංචත් සිප්පංච විනයෝච සුසික්කිතෝ හොඳ හැසිරීම රටාවක් ඉගෙන ගන්න. සුභාසිත ආචාර්යවච යහපත් වචන කතා කර. ඒක නම් සුභයි කිව්වා. දැන් අදටත් තියෙනනේ. ඉතින් මංගල කාරණු 38කින් දේශනා කරේ සුභාසුභ දේව බුදුරජාණන් වහන්සේ. අදත් අපි දික්කිවල එල්ලිලා ඉන්නවා. බුද්ධ සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන. දෙවනුවක් කියනවා. එවනවත් කියන දැනුත් කිව්ව. හඳහනත් අරගෙනත් යනවා බලන්න පරීක්ෂා කරලා බලන්න. මේ ධර්මදේශනා මාලාවේ ඉදිරියේදී ඔයත්තන්ට තේරෙයි. මම දැම්ම කියන බය කොටාව තියෙන ඉදිරියේදී මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී වගේ මේ තාම කියන්නේ දික්ක විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධි හේතුඵල ධර්මතාවයන් හා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියනකොට තේරෙයි ඔක ඇත්තට. එතකන් අහන්න මේ ධර්ම දේශනා මාලාව දිගටම එහෙනම් දික්ටි කියන්නේ වැරදි දැකීම. ඒ සියල්ල එකට එකතු කරලා බුදුරජාන් වහන්සේ දෙකට බෙදුවා. කොටස් දෙකකට බෙදුවා. සාස්වත දිටි, උච්ඡේද දිටි. උච්ඡේද දිටි කියන්නේ පරලොවක් නැහැ කියලා ගන්න. අදටත් ඉන්නවා. පරලොවක් නැහැ කියලා ගන්න අය. අදටත් ඉන්නවා සාස්වත දිටි ගත්තා භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. ඔය සියලු දික්ටි වලට පිළිතුරු දුන්නේ පටිච්චසමුප්පාදේ. අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥානං විඥානපච්ච නාම රූපා නාම රූපච්ච සලායතන සලායතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදානං උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්බවಂತಿ ඔන්න ප්‍රවෘත්තිය මෙන්න පැවැත්ම මෙන්න සත්‍යයේ සසර ගමන. ගමන හොඳනම් සංසාර ප්‍රවෘත්තිය හොඳනම් සසර පැවැත්ම හොඳනම් ඒක ගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි බුද්ධිමතේකට ඥානවන්තයෙකුට මේ සංසාර ප්‍රවෘත්තිය සසර පැවැත්ම දුකයි කියලා වැටහි කවදා හරි. ඒකට හේතුවක් වැටහෙවි. එදාට ආය බලන මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියලා. එයාට දර්ශනීය වේ හේතු අයින් කරන්න ඕන කියලා. එදාට එයා හේතු අයින් කරයි. එයා එදාට දුකෙන් මිදෙනවා. ඒ මිදෙන එක තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා. අවිච්ඡා යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති සියලු දුක් ටික අවසන්. යමෙක් අවිද්‍යාවෙන් මිදුණා නම්. තාම අපි ඉන්නේ අවිද්‍යාවේ. එහෙනම් සාස්වත දිට්ඨිය උච්ඡේද දිට්ඨි පිළිබඳව පැහැදිලි කරන පටිච්ච සමුප්පාද ධර්මයට අනුව ටිකක් ගැඹුරුයි හොඳට අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උච්ඡේද දිට්ඨිය අයින් කරගන්න නම් හේතුඵල ධර්මයට අනුව චිත්ත සංතාණය නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වෙන්නම ඕනේ. හේතුඵල ධර්මතාවය අනුව චිත්ත සංතාණය චිත්ත කියේ සිත ඒ සිතේ ස්වභාවය චිත්ත සංතාණය නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වෙන්න ඕනේ. ඒක අවබෝධ කරගන්න තමයි පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාවයි සංස්කාරයි කියන එක අතීත භවයට දාලා. පටිච්චසමුප්පාදේ දන්නවද? කර්මක්වත් දන්නේ මේ තුල දහම තියෙනවා. චතුරාර්ය සත්‍යයක් තියෙන ඔක තුල. සියලු බල සංසාර ප්‍රවෘත්තියක් පෙන්නනවා නැවැත්මක් පෙන්නනවා. පැවැත්ම මෙච්චර කල් ආවා. දැන් අවශ්‍ය කරන්නේ මොකක්ද? නැවැත්ම. මේක දුකක්. එහෙනම් නැවැත්ම ඕන. අතීත භාවයේ පිළිබඳ. ඒතකොට සිතේ ස්වභාවය නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් විතරයි අනාගත භාවයක් නැහැ කියන දික්තියෙන් මිදෙන්නේ සම්මා දිට්ඨියට ආපුවාම පැහැදිලිවම පේන අනාගත භවයක් තියෙනවා කියලා. ඇයි පෙර භවයක් තිබ්බා. පෙර භවයක් තිබ්බා කියලා අපි කොහොමද පිළිගන්නේ? පෙර භවයක අපිට අවිද්‍යාව තිබ්බා. දැන් අවිද්‍යාව මොකද්ද කියන කාරණය අපි පැහැදිලි කරා. මේක පසුගිය ධර්මදේශනාවල පැහැදිලි කරා. දුක්ඛ අඥානං දුක දන්නේ දුක්ඛ සමුදය අඥානං ඒ දුකට දුක් ඇති කරන හේතුව දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධය අඥානං ඒ හේතු අයින් කරොත් සියලු දුක් අවසන් වෙනවා කියලා දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාඥානං ඒ සියලු දුක් නැති කරන පිළිවෙත මාර්ගය අරියෂ්ඨාංගික මාර්ගය කියලා දන්නෙත් නැහැ. පුබ්බන්තේ අඥානං පෙර භවයේ දන්නෙත් නැහැ. අපරන්තේ අඥානං අනාගත භවයේ දන්නෙත් නැහැ. පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. පටිච්ච සමුප්පාදයේ ධර්මය දන්නෙත් නැත්නම් ඒ තාක්කල් අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මෝහය, මුලාව, රැවටීම නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම අවිද්‍යාව කියන්නේ. මේ අවිද්‍යාව හේවත් මෝහය බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මේ වගේ උපමාවක්. මාස පොය දවසක මහා ඝන අන්ධකාර රාත්‍රියක මහා ඝන කැලෑවක් මැද්දේ ධාරාණිපත වැස්සක් වහිනවා. මහා ඝන කැලෑවක් මැද්දේ Taman තනි වෙලා ඉන්නේ. අලි කෑ ගහනවා එහෙනම්. සිංහ ගොරෝන එහෙනම්. කොටි කෑ ගහනවා එහෙනම්. Taman තනි වෙලා ඉන්නේ කැලයක් මැද්දේ. අඩියක් කුසල අඩියක් කියන්න හදනකොට කටුවක් කුලක පැටලෙනවා. මේ පැත්තෙන් අත ගන්නව කටුවක් කුලක පැටලෙනවා මේ පැත්තෙන් අත ගන්නව කටුවක් කුලක පැටලෙනවා. කොහොම ස්වභාවයක්ද? ඒ අවස්ථාවේ පාදයක් ඉදිරියට ගන්න හදනකොට පාදයට අහු වෙන යම් දෙයක්, gediyak වගේ දෙයක්. එහෙම කකුලෙන් ලං කරලා අරගෙන අතට ගන්නවා මේක. අතට අරගෙන අඹ gediyක හැඩයක්. මේක බලනවා නාසයට තියලා. පරිසුමදයි. මේක එතන ඉඳගෙන කනවා. මී අඹ gediyak. මේක එතන ඉඳගෙන කනවා කුජලේ. මේ මිනිස්සයා එතනින් නිදහස් වෙලා යන්න කල්පනා කරන්නේ. මේ අලි කෑ ගහනවා, කොටි ගොරවනවා, සිංහෝ කෑ ගහනවා, මහා ධාරානිපත්ත වැස්සක් වහිනවා, මහා ඝන කැලයක් මැද්දේ කටු අකුල් වල පැටලිලා මේකෙන් බේරිලා යන්න ක්‍රමයක් කල්පනා කරන්නේ අර අඹ ගෙඩිය රස කර කර රස විඳිනවා. ඒ වගේ තමයි පස්කම් සැප. ඒ උපමාවක් කිව්වේ. පස්කම් සැප විඳින්නේ තන්නේ වගේ. මේ දුක් සහිත සංසාරයෙන් ගැලවිලා යන්න වෙර වඩන්නේ මහන්සි ගන්නෑ උත්සාහවන්ත වෙන්නේ පංචකාම සම්පත්තිය විඳිනවා. හවුද නැත්? අද උදේ විඳලා තමයි ආවේ. ඇසෙන් රූප හෙව්වා. ලස්සන ඒවා. කනින් මිහිරි ශබ්ද හෙව්වා. නාසයෙන් හොඳ සුවඳ හෙව්වා. දිවෙන් මිහිරි රසත් හෙව්වා. ශරීරයෙන් පහසත් හෙව්වා. හවුද නැත්? අවිද්‍යාව. තේරුණාද අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා? අන්න විද්‍යාවට ආවා. අතනින් නිදහස් වෙලා ക്ഷേම භූමියකට ආවා. එතන නිදහස් තනක්. ඒ කොහෙද? නිවන. සසරේ නිවනට බණ කියන්නේ. දැන් තේරෙනවද සසර? ඒ සසර යවිදින්නේ අවිද්‍යාව හේවත් මෝහය නිසා අවිද්‍යාව හේවත් මෝහය කිව්වේ අර උපමාවෙන් ගන්නේ. දැන් එතන ඒ විදිහට ඉඳගෙන ඒ අඹගෙඩිය කන එක හොඳද? එතනින් ගැලවිලා නිදහස් වෙලා යන්නේ කොහොඳයි? මොකද්ද හොඳේ? අද රැටක් දීලා අඹගෙඩිය කන. ඔව්දිනේ. ඒ තමයි ප්‍රත්‍යඥ ස්වභාවය. ඒකෙන් මිදෙන්නයි ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ. එහෙනම් අවිද්‍යාව දුක්ඛ ඥාන. දුක දන්නවා. දුක සමුදය ඥාන. හේතුවක් දන්නවා. දුක්ඛ නිරෝධේ ඥානං. ඒ උතුම් වූ නිවනක් ගන්න. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං. ඒකට යන පිළිවෙතක් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. පුබ්බන්තේ ඥානං. පෙර භවයක් ගන්න. අපරන්තේ ඥානං. අනාගත භවයක් ගන්න. පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. අන්න විද්‍යා අන්න අවිද්‍යා. දැන් අපි අපගේ මනස කොහෙද හිර වෙලා තියෙන්නේ? කොහෙද හිර වෙලා තියෙන්නේ මනස? විද්‍යාවේද අවිද්‍යාවේද? අවිද්‍යාව හිර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලසන සූත්‍රයක් තියෙනවා. සංයුත්තනිකාය ආදිත පරයය සූත්‍රය කියලා සූත්‍රයක්. මේ දික්ටි වලින් මිදෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමෙක් ඇහෙන් රූප දකිනවා. ලස්සන රූප. ඇහෙන් රූප දැකලා ඒ මනරම් රූප දැකලා ඒක මානසික ලකුණු කරගන්න. මානසික ලකුණු වෙනව නේද? ඒ රූපේ යන්තමින් ගන්නවා. අනු ලකුණු වශයෙන් දාලා ගන්නවා. ඒ රූපේ නිමිති වශයෙන් ගන්නවා. හතර, රවුම්, දික්, පෙතලි, කෙටි ආදී වශයෙන් එහෙමත් දාගන්න. එහෙම දාගෙන ඒ ආස්වාදේ බැඳෙනවා. බැඳෙනවා දාස්වාදේ. ආස්වාදේ බැඳෙනවා. ආස්වාදේ බැඳෙනවා ඒ අනුව විතර්ක කරනවා. කල්පනා කරනවා. දැන් මෙහෙම තියනවාද කියලා බලන්න. කල්පනා කරනවා. විචාර සොයා බලන අය පිළිබඳව. මනරම් රූපයක් දැක්කා. ලකුණක් වශයෙන් දාගත්ත ලස්සනයි හොඳයි මනරම්. තදින් ලකුණු කරගත්ත මනස. සමහර කෙනෙක් යන්තම් ලකුණු කරගන්නවා මනස. නිමිති වශයෙන් දා ගන්නවා. ආස්වාදය ආස්වාදය ලබනවා. ඒ අනුව කල්පනා කරනවා. ඒ අනුව සොයා බලනවා. ඒ අනුව විඥානේ පවතිනවා. ඒ අනුව විඥානේ පවතිනොත් විඥානේ කියන්නේ අරමුණ දැනගන්න ස්වභාවය. ඒ අනුව පවතිනවද නැද්ද? පවතිනවා. මහණෙනි මරණයේ අවස්ථාවේ සිද්ධ වුණොත් ගති දෙකක් බලාපොරොත්තු වෙන්නේ. එකක් අටමහා නිරය, එකක් තිරිසන් ලෝකය. එයි ඒ අරමුණ අවසාන අවස්ථාවට ගන්න. මරණේ ඒ අවස්ථාවේ සිද්ධ වුණොත් ඒ කියන්නේ ඇහෙන් රූපය අත්දකලා ඒක මනරම් ඒ මනරම් රූපය පිළිබඳව ලකුණු දාගත්ත මනසි එහෙම නැත්නම් හිමින් ලකුණු කරගත්තා ටිකක් ලකුණු කරගත්තා ඊට පස්සේ ඒකේ ආස්වාදයේ බැඳුණා නිමිති දාගත්තා හතරස් රවුන්ඩ් එක්ක ආදී වශයෙන් ඊට පස්සේ ඒක ආස්වාදයේ බැඳුණා ආස්වාදයේ බැඳුණු තැන ඉඳන් කල්පනා කරනවා නැවත නැවත හොයන ආකාරයයි කල්පනා කරන්නේ නැවත නැවත සොයා බලනවා මේක නැවත නැවත ලබන්න ඕන කියලා ඒ අවස්ථාවේ චන්දරාගය පෝෂණය වෙනවා ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා තියනවද නැද්ද පෝෂණය වෙනවා ඒ පෝෂණය වෙන අවස්ථාවේ මරණය සිද්ධ වුණා ගති දෙකයි දෙකෙන් එකක් මොකද අටමහා නිරය එහෙම නැත්නම් තිරිසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳයි. එහෙම හිතලා අර නිරයට වැටෙනවට වඩා හොඳයි යකඩ කූරක් රතු පාටට රත් වෙන්න රත් කරන අනේ ගිනියම් වෙන්නේ. රතු පාට ගිනියම් වෙන්නේ. ඒ කූරකින් එහා පිරිමද ගන්න ඊට වැඩිය හොඳයි කිව්වා. ඒ නිරයට වැඩිය දුක් තියෙනවා. තේරෙනවද? ආයි කියනවා මහණෙනි. යමෙක් කණෙන් මිහිරි ශබ්ද අහනවා. මිහිරි ශබ්ද අහලා ඒක මනසේ ලකුණු කරගන්න. ඒක හරි ලස්සනයි, හරි මිහිරි. හඬ. නැද්ද එහෙම වෙන්නේ? වෙනවා. ඒක යන්තම් ලකුණු කරගන්න සමහර අධ්‍යයන. සමහර කෙනෙක් තදින් ලකුණු කරගන්න. ඒ තමයි උපාදානෙ මේ උපාදානෙ ගැන මේ කියන්නේ. නාම ධර්ම. ඒක නිමිති වශයෙන් ගන්නවා. ඒක ආස්වාදයේ බැඳෙනවා. ආස්වාදයේ බැඳෙනවා දේ පිළිබඳව කල්පනා කරනවා. විතර්ක. නැවත නැවත හොයන ආකාරය කල්පනා කරනවා. නැවත නැවත සොයා බලනවා. වැඩෙන්නේ ඡන්ද රාගය. ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. වෙනවද නැද්ද? වෙනවා. මහණෙනි අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් අර ගති දෙකෙන් එකක් බලාපොරොත්තු වෙනවා. මොකද්ද? අටමහා නිරය තිරිසන් ලෝකය. මේ දෝෂය දැකලා මම ඔබලට මෙහෙම කියනවා. ඊට වැඩිය හොඳයි රතු පාටට රත් වෙන්න ගිනියම් වෙච්ච යකඩිනි ගල් ඉන්න තියනවා ගෙදර. ඒකෙන් කනහර ගන්න කියලා දෙයට හොඳයි කියලා. ඒ පිළිබඳව විතර්ක කරනවට වඩා කල්පනා කරනවට වඩා අර රතු පාටට ගිනියම් වෙච්ච ගල් ඉන්නකින් කනහර ගන්න හොඳයි කියලා. හරි. ඒතකොට කනත් නැහැ, ශබ්ද ඇහෙන්නෙත් නැහැ, ආස්වාදේ බැඳෙන්නෙත් නැහැ, නිමිතිත් නැහැ, ලකුණුත් නැහැ, අනු ලකුණුත් නැහැ, චන්දරාගය තේරෙනවා. මේ පංචකාම සම්පත්තිය විඳින්න කියලා අපි විඳින දුක්. ආයි කියනවා මහණෙනි. යමෙක් නාසයෙන් සුවඳ ආග්‍රහණය කරනවා. ඒක ඒ සුවඳ ආග්‍රහණය කරන සුවඳ මනසේ ලකුණු කරගන්න. නැද්ද? සෙන්ටර්ගේ තෝරලා ගේන්නේ කිදට? ආ. තෝරලා නෙදී. එතකොට ලකුණු දාගෙන නැද්ද මනසේ? මම මේකයි පාවිච්චි කරන සෙන්ට් එක කියලා. අනු ලකුණු වශයෙන් යන්තම් ලකුණු කරන්නේ. නිමිති වශයෙන් දාගෙන කියනවා. ඒක නිමිති. අරගෙන කියන නිමිත්තක් වශයෙන්. ආස්වාදේ බැඳෙනවා. වැඩෙන්නේ චන්දරාගය. කැමැත්තෙන් ඇලිලා තියෙන. වැඩෙන්නේ චන්දරාගය. එවිනි ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ පිළිබඳව සොයා බලනවා. මේ මාසේ වැටපෙන් සෙන්ට් එක ඉවරයි මේ මාසේ වැටපෙන් සෙන්ට් එකක් ගන්න ඕනේ. කල්පනා කරන්නේ. සොයා බලන්නේ. සොයා බලන. චන්දරාගය වැඩෙන්නේ. ඒ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. එක්ක අටමහා නිරය තිරිසන් ලෝකය. මහණෙනි ඊට එළිය හොඳයි. ගිනියම් වෙන්න රතු පාටට රත් වෙන්න ගිනියම් අර කම්මලේ දාලා රත් කරනවා නේ අපේ. නියලක් ඒ විදිහට රත් කළා නහය කපා ගන්න එක ඊටදී හොඳයි කියලා. ඒ එතකොට ආස්වාදයේ බැඳෙන්න බෑ. චන්දරාගයක් නැහැ. නිමිතිත් නැහැ. අනු ලකුණුත් නැහැ. ලකුණුත් නැහැ. තේරෙනවා. හැබැයි එහෙම කරන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ මේ කියන මේ සංසාරයේ තියෙන අතිශය භයානකාරත්වය පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ මේ උපමා ආරගෙන අපට දේශනා කළේ. ආයි කියන මහණෙනි යමේ දිවෙන් මිහිරි රසය විඳලා ඒක මනසේ හොඳට ලකුණු කරගන්න. මෙන්න මේ ආහාරය නම් හරි ප්‍රණීතයි. නැද්ද එහෙම හදාගෙන? ඒව නේද ගෙදර හදන්නේ. හැමදාම හදන්නේ ඒ වගේ තමයි. බැරි වුණොත් සතියකට සැරයක් හරි හදනවා. මිහිරිම ඒවා. ජීව පිනවන මේවා. ලකුණු දාගෙන තියෙන මනස. අනු ලකුණු වශයෙන් යන්තමිත් ලකුණු කරගෙන තියෙනවා. නිමිති වශයෙන් ගන්නවා. මේ වර්ග වෙන් කරලා නිමිති වශයෙන් ගන්නවා. ආස්වාදේ බැඳෙනවා. නැද්ද? නැවත නැවත ආස්වාදේ බැඳෙනවා. ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ පිළිබඳව සොයා බලනවා. චන්දරාගේ වැඩෙන්නේ කැමැත්තෙන් ඇලිලා නැද්ද? මහණෙනි මේ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. එක්ක අටමහා නිරය ප්‍රතිරිසන් ලෝකය. මහණෙනි මේ දේශ මේ දෝෂය දැකලා මම නුඹලට මෙසේ දේශනා කරනවා. ඊට වැඩිය හොඳයි රතු පාටට රත් වෙච්ච ගිනියම් වෙච්ච දැලි පිළියකින් දිව කපා ගන්න. <laughs> එතකොට නෑනේ. ආහාර ගන්නත් නෑ, නිමිතිත් නෑ, අනු ලකුණුත් නැහැ. ලකුණුත් තදින් ලකුණු කරගන්නත් බෑ. ඒ ජීවේ නෑ. ආස්වාදය එලෙන්නෙත් නෑ චන්දරාගේ. නැහැ. තේරෙනවා. ආයි කියනවා. මහණෙනි මේ ශරීරයෙන් යමෙක් පහසට ඇලෙනවා. පහසට ඇලෙනවා ශරීරයෙන් යමෙක්. ඒ පහසට ඇලිලා ඒ පිළිබඳව මනස ලකුණු කරගන්න. මේ ආස්වාදය හොඳයි කියලා. යන්තම් ලකුණු කරගන්න අනු ලකුණු වශයෙන් දාගන්න. නිමිති වශයෙන් ගන්න. ආස්වාදයේ බැඳෙනවා. ඒ පිළිබඳව විතර්ක කරනවා. නැවත නැවත මේක ලබන්නේ කොහොමද කියලා. දැන් මේවා තියෙනවද නැද්ද? තියෙනවා. නැවත නැවත ඒ ආස්වාදේ බැඳෙන්නේ කොහොමද කියලා චන්දරාගය වැඩෙන්නේ. මහණෙනි අවස්ථාවේ මරණය සිද්ධ වුණා. ගති දෙකෙන් එකයි. අටමහා නිරේ ප්‍රතිසං ලෝකේ. මේ දෝෂය දැකලා මම නුඹලට මෙහෙම කියනවා. වැය දන්නවා. පොල්පරාලේම. අයින් වැය. ඒකේ ශරීරය අර ගිනියම් වෙන්න, සතුව පාඩට රත් වෙච්ච ගිනියම් වෙන්න වැයකින් ශරීරය සහින එක හොඳයි කිව්වා. එවැනි විතර්ක ਵਿਚාර වලට ඉඩ දෙනවට වඩා හොඳයි කියලා නිදාගන්නේ. ඊට වඩා හොඳයි කියලා නිදාගන්නේ. හැබැයි මහණෙනි නිදාගන්න එක මම කියනවා ජීවිතේ වඳ බවයි කියලා. ජීවිතේ වඳයි නිදාගන්න එක. ජීවිතේ අපලය කියලා කියනවා. මහණෙනි ඔය ටික පැත්තකින් කියන්නේ. මෙහෙම මෙනෙහි කරන්න. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි. තමයි කැමැත්ත හැටියට අයින් කරන්න බෑ. මේක ඉදිරි ධර්ම දේශනාවලදී එකින් එක එකින් එක පැහැදිලි කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඊටාමත්ම පිරිසිදු ලක්ෂණ පැහැදිලි කරුණු තුනක් තියෙනවා. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. අස්තිරයි. తాවකාලිකයි. යම් දෙයක් අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒක දුකයි. තමන්ගේ කැමැත්ත හැටියට අයින් කරන්න බෑ. පිළිවෙතෙන් අයින් කරන්න පුළුවන්. මේ සියලු ප්‍රවෘත්ති පිළිවෙතින් අයින් කරන්න පුළුවන්. අනාත්මයි. ආත්ම සංකල්පය ආත්මයක් නෑ මේක. අන්න යමේ කියනුව මෙනෙහි කරනවා. අර විදිහට මෙනෙහි කරන්නේ. හරි ඉස්සලා කියපු කරුණානුව මෙනෙහි කරන්නේ. එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න කිසි ගැටලුවක් නෑ. හැබැයි නිතරම හිතන්න ධර්මය තුළ මානසිකාර්ය පවත්වන්න සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. සත්‍යද අසත්‍යද? සත්‍යයි. සියලු සංස්කාර ධර්ම දුකයි. අනිත්‍ය නම් දුකයි. ඇයි කෙස් ටික ඉගෙනම සතුටුද? ආ? කෙස් ටික ඉගෙන අනිත්‍ය හින්දානේ. නිට්ටය හැමදාම කළු නේ ඔබ. ආ? දත වැටුනේ නිට්ටය හින්දාද අනිත්‍ය හින්දාද? වැටුනහම සතුටුයිද දුකයිද? දුකයි. ඉතින් අනිත්‍ය හින්දා දුකයිනේ. හැම රැලි වැටෙනකොට සතුටුයිද දුකයිද? ඇයි ඒ? හැම රැලි වැටුනේ නිට්ටයෙන් ඉඳලා අනිත්‍යෙන් ඉඳලා. වරින් වර වරින් වර ලෙඩ රෝගෙන් නිට්ටයෙන් ඉඳලා අනිත්‍යෙන් ඉඳලා. කැමැති සුවතාවයටමයි කැමැති. එහෙමම ඉන්න පුළුවන්. බෑ. එහෙනම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් මොකක්ද කියන්නේ? තමාගේ කැමැත්ත හැටියට අයින් කරන්න පුළුවන්. බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨියෙන් කමන්නේ. එහෙන් රූප බලන්න. සිතේ තන අලවන්න එපා. කනේ ශබ්ද අහන්න. සිතේ තන අලවන්න එපා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න. සිතේ තන අලවන්න එපා. සිත ඇලෙනව නොදන්න කම නිසා. දිවෙන් රස විඳින්න. සිතේ තන අලවන්න එපා. ලැබෙන දේ අනුභව කරන්න බලන්න. ශරීරයට දැනේ සමුදු පහස සිත අලවන්න එපා එතන. මනසින් අරමුණු ගන්න සිත එතන අලවන්න එපා. ඇලුනොත් දුකයි. ඇලීම දුකයි. නොඇලීම සපයි. එහෙනම් අවිද්‍යාව නිසා මොනවද කරන්නේ අපි? දුක දන්නේ. දැන් දුක පිළිබඳව ටිකක් කියන්න වෙන මේක අවසානයේ කියනවා. සංසාර දුක්ඛය දුක්ඛය දුක්ඛය විපරිණාම දුක්ඛය සංසාරේම දුකයි ඒ මොකද මේකට කවන්න ඕනේ මේකට පොවන්න ඕනේ මේකට වාඩි කරවන්න ඕනේ. නැගිටවන්න ඕනේ. ඇවිද්දවන්න ඕනේ. නිදි කරවන්න ඕනේ. අවුයෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරගන්න ඕනේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. බෙහෙත්ේ සපයන්න ඕනේ. කියනවද නේ? සෑම මොහොතකම පැය දෙකෙන් දෙකට ආහාර දාන්නත් නේ. දුක නෙමෙයි. මේක සෑමදාම තියෙන එකද? සෑමදාම කියනවා. අපිට විතරද තියෙන්නේ. තිරිසන් සත්‍යයන්ට නෑ. එකක් ඊටක් තියෙනවා. එහෙනම් සංසාර දුක්ඛය කවන්න ඕනේ, පොවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැගිට්ට වන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, විද්දවන්න ඕනේ. එක පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන්. දැනෙනවනේ දමාරුව. පැය දෙකක් බණ කිව්ව, පැය දෙකක් තුනක් බණ කිව්වොත් යටි හිටින් හාමුදුරන්ට බයින. ඉන්න බෑ. ඒ ඒ තමයි ස්වභාවය. ඒ ශරීරයේ තියෙන දුක්ඛ ස්වභාවයයි මේ පෙන්වන්නේ. වෙනස් කරන්න ඕනේ. හවුද නැහැ. එහෙනම් මේ සංසාරයෙන් මේ විදියට තියෙනවද නේද? තියෙනවා. සංසාරයෙන් දුක. දුක්ඛේ දුක්ඛේ. අසනීපයක් හැදෙනවා. දැන් ඇවිල්ලා තියෙන එක COVID-19, කොරෝනා. දැන් කොරෝනා හැදෙනවා කියමු. හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට. නමුත් අපි වෙන එකක් ගන්න උණ ගන්න. හරි. හැබැයි උණත් ඒකේ රෝග ලක්ෂණ නේද? දැන් උණ අරගෙන ඉන්නවා. දැන් වැඩට යන්නේ නැහැ ගෙදර දැන් කෑමත් ඉතින් වැඩි ගන්නෙ නැහැ උණනි කියන නිසා. දැන් හිමිසරේ අල්ල අල්ල යන්න නැති ටික ඇවිදලා ගිහිලා යනකොට වැටෙනවා. කකුල පැටලි. කැඩෙනවා කකුලක්. දැන් උණයි කකුල ඊට පස්සේ ඔක අරගෙන යනවා. දැන් කකුලට දානකොට ප්ලාස්ටර් එක. දැන් උණ බහැලක් නැහැ තාම එහෙම තියෙනවා. දැන් ගෙදර ඇවිල්ලා ඉන්න ඊට පස්සේ එනවා දතක් එක්කෝ මේ. දැන් මොකක්ද දැන් ඇඳේ ඉන්න ඊට පස්සේ දත ගලවන්නත් යන්න ඕනේ දැන් පයින් යන්නත් බෑ ඒකට වාහනයකුත් ඕනේ දැන් මම කල්පනා කර කර ඉන්නකොට ළඟ පිටවත්ම ඥාති කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න අහවල් එක නම් මැරිලා තවත් මොකක්ද මනසට දුකයි දුක්ඛේ දුක්ඛය එනවද නැහැ විපරිණාම දුක්ඛය පෙරලන මොනතරම් හොඳ පැත්තට හරවන්න හැදුවත් ශනියක් ශනියක් පාසා පෙරලන අනිත් පැත්තට ඒකනේ සැරින් සැරේ ඇඳුම් මාරු කරන්න ඕනේ, සැරින් සැරේ කවන්න ඕනේ, පැය දෙකෙන් දෙකට ආහාර සපයන්න ඕනේ, පොඩ්ඩක් හැමෙච්ච මම බේත් සපයන්න ඕනේ. විපරිණාමයි. පෙරලන ස්වභාවයක් තියෙන ආකාරයෙන් අන්න ආකාරය ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයි. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න දුක. ඔය තව ගොඩාක් විස්තර තියෙනවා මම කෙටියෙන් කියන්නේ. සත්‍යයද අසත්‍යද? සත්‍ය. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන චතුරාර්ය සත්‍ය දැන් අපි ගන්න එකක් දැන් අවිද්‍යාව නිකත් දැන් අවිද්‍යාව නිසා සත්‍ය මොකද්ද කරන්නේ සංස්කාර හදනවා දැන් පෙර භවයේ අපිට අවිද්‍යාව තිබ්බද නැද්ද තිබ්බෙන් දන්නේ මේ භවයට ආවේ පෙර භවයේ විද්‍යාවට ආවනම් මේ භවයට එනවද එහෙනම් පෙර භවයෙන් පිරිනවම් පාන දැන් මේ භවයට ආවේ අවිද්‍යාව අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව තරම් තමයි යාවේ. එයි. අවිද්‍යාව තියෙන පුච්චලට විතරයි තණ්හාව තියෙන්නේ. තණ්හාව චුට්ටක් තියෙනවද අවිද්‍යාව චුට්ටක් තියෙනවද? තණ්හාව තරමක් තියෙනවද අවිද්‍යාව තරමක් තියෙනවද? තණ්හාව ඉහළින්ම තියෙනවද? අවිද්‍යාව ඉහළින්ම තියෙනවා. එහෙනම් පෙර භවයෙන් මේ භවයට අරගෙන ආවේ මොනවද? තණ්හාව. ඒ තණ්හ ඒතකොට තණ්හාව අවිද්‍යාවත් එක්ක තමයි යාවේ. අවිද්‍යාව නැත්තම් තණ්හාව නැහැ තණ්හාව නැත්තම් අවිද්‍යාව නැහැ. හැබැයි කුසල කර්මයක් අපි කරලා manuss ලෝකෙට ආව මේ භවයට අරගෙන ආපු එකම දේ තණ්හාව. තණ්හාව සම්පූර්ණ ශේකලා නම් පෙර භවේ එන්නේ නෑ නේද? චතුරාර්ය සත්‍ය සමුදාය සත්‍ය මොකක් හැටියටද දේශනා කළේ? තෘෂ්ණාව හැටියට. 108 ආකාර තෘෂ්ණාව නැති කිරීමම මම නිවන වශයෙන් පෙන්නවා කිව්වා. එහෙනම් තණ්හාව චුට්ටක් හරි තිබ්බනම් අපි තණ්හාව මේ භවයට අරන් ආවා. ඇඳුමක් අජිනාවේ නැහැ. ඒවත් ඉරේ කියලා. තණ්හා විතරයි අරන් ආවේ. දැනුත් තියෙන තණ්හා. සිත හැසිරෙන ආකාර තුනකට තණ්හාවත් එක්ක. සමහර කෙනෙකුට චුට්ටක් තණ්හාවක් තියෙනවා. එයා කියනවා මට ඔය අපි මේ ජීවිතරත් තිබ්බම ඇති මට. මට ඇත්තට මට ඔය කරන රස්සාවත් ඇතිව රස්සාව කළා අපිට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න තිබ්බොත් ඇති කියලා හිතනවනේ සමහර කෙනෙක්. සමහර කෙනෙකුට එහෙම මදි. සමහර කෙනෙකුට ගෙවල් දෙකක් තුනක් ඕනේ. පවුලේ ළමයි දෙන්න නම් ඒ දෙන්නට ගෙවල් දෙකයි ඊට පස්සේ අම්මටයි තාත්තටයි ගිය පුතෝ. එහෙමත් කියනවා. ඒ අනුව රැස් කරන එකතු කරන පොඩි බදිනවා. අර චුට්ටක් තණ්හාව තියෙන එක්කෙනා චුට්ටක් එකතු කරනවා රැස් කරන පොඩි බදිනවා. නැද්ද එහෙම? ගොඩාක් තණ්හාව තියෙන අය ඉන්නවා. අපි ඉන්නේ 225ක් විතරනේ. ගොඩාක් තණ්හාව තියෙන අය තියෙනවා. කොච්චර තිබ්බත් මදි. නේ? සිත හැසිරෙනවද තුන් ආකාරයකට? තුන් ආකාරයකට සිත හැසිරෙනවා. චුට්ටක් එකතු කරනවා රැස් කරනවා පොඩි බඳිනවා පොඩ්ඩයි තණ්හා. තරමක් රැස් කරනවා එකතු කරනවා පොඩි බඳිනවා තරමක් තණ්හා. කොච්චර තිබ්බත් මයි. එහෙමත් තියනවාද තණ්හා? තුන් ආකාරයකට සිත හැසිරෙනවා. හැසිරිලා ඊට පස්සේ දරුවෝ ලොකු වුණාම කියන අපි මේවා බොහොම දුක් විඳලා හරි හම්බ කරේ. අම්මයි තාත්තයි අපි දැන් හරියට දුක් විඳ මේවා හම්බ කරන්නේ. දැන් මේවා හොඳට දිනු කරලා තියෙන්නේ. උඹලා මේවා නැතිනාස්ති කරගන්න එපා. මේවත් හොඳට රැකගෙන මේවත් තව දිනු කරගෙන උඹලා ඉඳපල්ලා කියලා දරුවන්ට තණ්හාවටම උපදෙස් දීලා ආය ඇඳුමක්වත් නැතුව එහා පැත්තට යනවා. හොඳ නැත්. ආ දැන් තණ්හාව කරන වැඩේ හොඳයි. දැන් දරුවන්ටත් උපදෙස් දුන්නේ මොකටද? මේ අත්දැකීමක් කියන්නේ මේ ළඟදි කතා කළා මට ඕස්ට්‍රේලියාවේ ඉඳලා කට්ටියක්. ඒ කට්ටිය කියනවා "හාමුදුරනේ අපේ පවුලේ පස් දෙනයි. අම්මයි තාත්තයි. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මේ හැබැයි ධර්ම දේශනායි කට්ටිය අහනවා. කමන්නේ අහපුවා. ඒ කට්ටිය අහනවා මේ ධර්ම දේශනාව. හැමදාම අහනවා. ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගෙන අහනවා කිව්වා. අපිට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතාගේ වයස අවුරුදු 30යි. දෙවෙනියාගේ වයස අවුරුදු 28යි. තුන්වෙනියා දුව අවුරුදු 25යි. තුන් දෙනාම කියනවා කතාවද බඳින්න බෑ කියලා. අපිට මුදල් වලින් ප්‍රශ්නයක් නැහැ. අපි හෙසිටේෂන්ස්. අපිට පුරවැසි භාවය තියෙනවා ඕස්ට්‍රේලියාවේ. අපි තුන් දෙනාම කියනවා කතාවද බඳින්න බෑ කියලා. මම ඒව ඇයි කියලා. ඒගොල්ලෝ අහනවලු අම්මේ තාත්තේ ඇයි අපිව තව මේ සංසාරයෙන් දිගින් දිගට මේ සංසාරේ දිගින් දිගට යවන්න උත්සාහ කරන්නේ ඇයි? මං කිව්වා එහෙනම් සංසාරයෙන් අරන් එන ස්වභාවයක් වගේ ඒ නිසා මුකුත් කියන්න යන්න එපා සංසාරයෙන් මේ භවයෙන් මිදෙයි කිව්වා. එතකොට බලන්න. වැටහිලාද නැද්ද දුක? ආ දුක තේරුම් අරගෙනද නැද්ද? ඒ තමයි ඒත්. එහෙනම් එතකොට දැන් තණ්හාව පේනවනේ. කමන්නේ ඒ දරුවන්ට උපදෙස් දෙන්න ගැටලුවක් නැහැ. නේ. හරියම්බ කරගත්තේ නැති නාස්ති කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. හැබැයි ඒවා පරිහරණය කරන්න ඒ තුල සිට అలවන්න එපා. ඇලුනොත් දුකයි. උපාදාන කියලා කියන්නේ ඒකයි. ඒක ඇලිලා විතරක් නවතින එක උපාදාන කරගන්න. එහෙනම් ඒතර උච්ඡේද දිටි. උච්ඡේද දිටි කියන්නේ අනාගත භවයක් නැහැ කියන එක. එහෙනම් පෙර භවයේ අපිට අවිද්‍යාව තිබ්බා. තිබ්බ අවිද්‍යාව. අවිද්‍යාව තිබ්බ නිසා අපි මොනවද කෙරුවේ? අපි හැදුවා සංස්කාර ටිකක්. අවිද්‍යාපච්ච සංකාර. අපි හැදුවා සංස්කාර ටිකක්. මොනවද සංස්කාර? කුසල සංස්කාර අකුසල සංස්කාර කුසල සංස්කාර ටිකක් හැදුවා අකුසල සංස්කාර ටිකක් හැදුවා ඒන් එකක් අරගෙන මේ භවයට ආවා තේරෙනවද ඒ නිසා තමයි අවිච්ඡාපත්‍ය සංඛාරා කිව්වේ එහෙනම් පෙර භවයෙන් මේ භවයට අරගෙන ආවේ තණ්හාවත් එක්ක බැඳිච්ච කර්ම ශක්තියක් සංස්කාර ඒන් එක ආරම්භණයක් අරගෙන මේ භවට ආව තෘෂ්ණාව හින්දා ඒ තණ්හාව හින්දානේ කර්ම කරන්නේ තෘෂ්ණාව නැත්තම් මේ ලෝකෙ කිසි කෙනෙක් කර්ම කරන්නේ නැහැ තණ්හාව සාමලෙන් අවසන් නම් එයා කවදාවත් ආයි කර්ම කරන්නේ නැහැ. එයි යම් තැනක ඇලුනා නම් ඒ තැන Taman සතු කරගන්න Taman පස්පව දස කුසල් කරනවා. කුසල කරනවා. එහෙනම් අවිච්ඡාපච්ච සංඛාරා කියන එක අයිති පෙර භවයට. එහෙනම් මේ ඒතර පෙර භවයක් තියෙනවද? පුබ්බන්ති ඥාන. පෙර භවය දන්නවා. පුබ්බන්ති ඥාන. එතකොට දැන් තව කියන ගොඩාක් කියන්න වෙලාව අවසන් ඒකව ධර්ම දේශනේ තමයි කියන්නේ සාසත දිට්ඨි උච්චේ දිට්ඨි අවසන් කාලේ අවසන් නැතින එරෙන් දායකත්වයන් තියෙනනේ දිගට මහාන මේ ධර්ම දේශන මාලාවක් තියෙන පටිච්චසමුප්පාදේ හරි දීල්ල ඒකින් එක එකින් එකට සම්බන්ධ කරලා මේ දේ නිසා මේ දේ වෙනවා කියන එක පෙන්වලා දෙන්න ඕනේ. ඒ නොදන්නාකම නිසා තමයි අපි මේ කුසල අකුසල දෙකම කරන්නේ. තේරෙනවා කුසල අකුසල දෙකම කරපුවාම ඒන්නේ සිතුවිල්ලක් අරගෙන තමයි ඊගා භවයට යන්නේ. ඒ නිසා තමයි අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන. ප්‍රතිසන්දි විඥානේ එතන පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ ප්‍රතිසන්දියක් ගන්නවා නියත වශයෙන්ම අර කර්ම දෙකෙන් එකක් අරමුණු කරගෙන. ඒකට කියනවා කර්මය කර්ම නිමිති. ඒ දෙකෙන් එකක් තමයි ගන්නෙ මනසට අරගෙන භව දෙකක් සම්බන්ධ කරගන්නවා. ඒ විදිහට තමයි අපි අතීත භවෙන් මේ භවයට ආවේ. එහෙනම් අතීත භවය පිළිබඳව දැනට දැනගන්න ඉදිරියේදී කියනවා ඉතිරි කරුණු ටික. Thank you.